විශ්ව මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි ලෙබනන් ජාතික හනිනේ එල් අලාම් දක්ෂ වයලින් වාදන ශිල්පිනියක්. අද විශ්ව මధుර මුල් මිහිර ඈවැයු රංගනයට උචිත අරාබි සංගීතාංග එකතුවකින් ජන සංගීතවේදියා නිර්මාණය කළ රසපූර්ණ පරිශන ගී සහ සංගීතාංග සෑහෙන සංඛ්‍යාවක් අතරින් අඬහැරය නොහොත් කමත් හැල්ල විශේෂයි. නන්දා පෙරේරා, ටී.එම්. ජයරත්න සහ නීලා වික්‍රමසිංහ හඬින් දැන් එය රස විඳිමු. ಸುಂದರನೇನ අද පුරේ हेमंत कुमार නොහොත් හේමන්ත් මුකර්ජි හින්දි සහ වංගගී රසකයන් හොඳින් දැන සිටි දක්ෂ ගායකයෙක් සංගීතඥයෙක් සැලරු නිෂ්පාදකවරයෙක් তেনু দূরে থাকো শুধু আড়াল রাখো কে তুমি কে তুমি আমায় ডাকো কেন দূরে থাকো বিশুর ভিতার বিলায় যাবে মধুপের সুরে সুরে মিলায় ভাবে বিশুর ভিতার বিলায় যাবে মধুপের সুরে সুরে মিলায় তোমারই ধেয়ানে ক্ষণে ক্ষণে কত কথা জাগে মোর মনে তোমারই ধেয়ানে ক্ষণে ক্ষণে কত কথা জাগে মোর মনে ඔහුගේ හඬට ඊතා සමාන හඬකින් ගී ගයන තරුණයෙක් කොල්කටාවෙන් බිහි වී ඇති වගයි. ඔහු සග්නික් සෙන් මේ වන විට සග්නික් ජාත්‍යන්තර සම්මානයට පවා බඳුන් වූ අයෙක්. ඇතමුන්ගේ විශ්වාසය හේමත් කුමාර් යලි ඉපදී ඇති බවයි. දැන් සවන් දෙන්න ඔබ මුලින් මදක් ශ්‍රවණය කළ හේමන්ත් කුමාර්ගේ ගීතය සග්නික්සෙන් රූපවාහිනී වැඩසටහනකට ගැයූ අන්දම. කනු දුරේ শুধু রাখো কেন দূরে থাকো শুধু রাখো কি তুমি কি তুমি আমায় ডাকো কেন দূরে থাকো শুধু রাখো কি তুমি কি তুমি যাবে পীর সুরে সুরে মিলাই ভাবে মাধবী সুরভি তার বিলাই যাবে পীর সুরে সুরে মিলাই দূরে থাকো শুধু আড়াল রাখো কি তুমি কি তুমি আমায় ডাকো কেন দূরে থাকো শুধু আড়াল রাখো কি তুমি কি তুমি আমায় ডাকো কেন দূরে থাকো ග්‍රීක වැසියන් ගැයුමට රංගනයට ඉතා ලැබි ජාතියක්. මේ ඒ බැව් තහවුරු කරන ඔවුන්ගේ සංගීතාංගයක්. Bye. සුරූපී සුරයියා කලකට ඉහත හෙන්දි සිනමාවේ ජනප්‍රිය නිලියක් සේම ප්‍රකට ගායිකාවක්. එහෙත් ඇය යටපත් කොටගෙන වෙනත් නිලියන් සේම ගායිකාවන්ද ඉස්මතු වූවා. කෙසේ වුවද සුරයියා ගායනා කළ මියුරු ගී රසක් රසිකයන් හට ඉතිරි වූවා. අවිවාහක හුදකලා දිවියක් ගත කළ ඈ ශ්‍යාමා සලරුවට ගැයූ ගුලාම් මොහමඩ් සංගීතවත් කළ සෝකාකූල ගැයුමක් මේ කොයිදානේ හිමිදිරියේ දුවන්නේ ගිලිමලේ තරුව විමසන්නේ සරත් විමල වීරයන්ගේ පදගෙත්තම සංගීතයෙන් සිත්තම් කොට ගායනා කළ සී.ටී. ප්‍රනාන්දු ගායන වේදියායි Thank you. දැන් අනේ හිමිදිරියේ දුවන්නේ කොයි දැන් අනේ හිමිදිරියේ දුවන්නේ ඉලිමලේ පර්වමේ යන්නේ රැඳේ සිනා කොලේ අගේ මතයි ඔබේ විදි පිනාවේ ඉවේ ලතාවේ යනට සිනාය ලතා මගේ කියන්නේ හොඳයි ඔහේ යන්න කියාවේ ආදත් අතහිත මහේන්ද්‍ර සමග සමන්ත නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය අසෝකා බාරසූරිය විශ්ව මధుර පිටපත සැලසුම සහ ඉදිරිපත් කිරීම විජිත් කුමාර් සේනාරත්න